හොඳයි. තවත් මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මම කිව්වද? මම කිව්වද එහෙම ඔබ වහන්සේට ඇහුණාද? මට එහෙම ඇහුණා. මොනවද? මට එහෙම ඇහුණා. ඒක තමයි ඇත්ත. උන්වහන්සේ එහෙම කිව්වා. එහෙම කිව්වේ මොන හදාසින්ද? දන්නේ නැහනේ. එතකොට ඇයි එහෙම කිව්වේ? මට එහෙම ඇහුණා. සම්මාව ප්‍රගුණ කරන කෙනා සම්මා සෝතය ප්‍රගුණ කරන කෙනාට ඇසීමක් විතරයි තියෙන්නේ. කියපු කෙනෙක් නැහැ. කියපු කෙනා ඉන්නේ කාටද? මිත්‍යාව ඉන්න කෙනාට. මාරවල අසූලමට බැන්නනේ. පුදුමවරෙන් ඉක්නුත් බණුන් ඇයෙනවා. නේම බණින් නැති මිනිසුන්ට. එයාට ඇහිමක් තියෙන. ඒ නිසාලු එයා කම්පා වෙන්නේ නැත්තේ. සෝතාපන්න කෙනා හපාට යනවද? නිරේට යනවද ඇයි? ඇයි? ඇයි ඒකෙන් නිදහස් වෙන්නේ? ඇසීමක් පවතින නිසා පුදුජනය අපාට යන්නේ ඇයි? කියන්නේ කින්න නිසා කියන්නේ කින ඒ නිසාලු අපාට යන්නේ. පොඩි වෙනසයි. උභාන්සයට එහෙම ඇවුනා. මොනවද ඇවුනේ උභාන්සයට? ඇයිච්ච දෙ කියන්නේ? පටවිය තවත් සරලවම කියන්නද? මෙතන දැන් කෝපයක් තියෙනවනේ. කෝපයක් කියන එක දෘෂ්ටියක් නේ. ඇත්තටම කෝපයක් එතන නැහනේ. නේද? ඝන වස්තුවක් නේ තියෙන්නේ. ඝන වස්තුවක්. ඒක අවු වෙනවා අපිට. අවු වෙන නිසා මම හිතනවා මේක කෝප්ප. මේක පිඟා. මේක තැටි. මේක මුට්ටි. එහෙම කියලා මමනේ හිතන්නේ. මමනේ හිතන්නේ. හැබැයි ඇත්තට මේ මේකක් නෑ. දැන් මේ කියන පටවි ධාතුව මුන්ටට හම්බරනවා. මුන්ටට හම්බරනවා. හම්බරලා පොඩි කරනවා. දැන් මොකද තියෙන්නේ? කෝපයක් තියනවාද? නෑ නිකන් දූවිල්ලක් වගේ එකක් තියෙනවා. හැබැයි අහු වෙන සීනි වාගේ සීනි වාගේ නිකන් අහු වෙනවා. පටවියක් අහු වෙනවා. හැබැයි ඒතර කෝපයක් නෑ. හැබැයි දැන් කෝපයක් තිබුණා. දැන් කෝපයක් නෑ. උණු කරනවා. රත් වෙලා උණු වෙලා දිය වෙලා යනවා. ගලනවා. දැන් එතන අහු වෙන ස්වභාවයක් තියෙනවද නෑ? ද්‍රව ස්වභාවයක් තියෙනවා. ගලනවා. එක තැනකට තියලා හුත්තට රත් කරනවා. සුදු පාටට යන ඒවා යන්නේ මේ කෝප්පේ යන්නේ. පොඩ පොඩ කෝප්පේ යනවා උඩට. මොකද්ද? ඕමාලි උලඟක් තියෙනවා. කෝ කෝප්පේ නෑ. උලඟ තියෙන්නේ. කෝප්පේ නෑ. රත් වෙලා රත් වෙලා ගිනියම් වෙලා රතු පාට වෙලා පුදුම ආලෝකයක්. රස්නේ ළඟට යන්න බෑ රස්නේ. කෝප්පේ තියෙන නෑ. ගින්දරක් තියෙනවා. තේජෝවත් තියෙන්නේ. එන ස්වභාවයන් අතරක් ස්වභාවයන් අතරත් ඒක රාශි වීම නිසා ඒක රාශි වීම නිසා නාම රූප නිර්මාණය වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතය ඒ ස්වභාවයන් අතර ඝන ද්‍රව වායු උණුසුම් කියන ස්වභාවයන් අතර ඒක රාශි වෙච්ච නිසා කෝපය කියලා දෘෂ්ටියක් ඇදුනා ඒකට මම ඇලුනා කවුරු හරි කෙනෙක් අත තිබ්බොත් ගැටුණා දුන්නා මොනවද දුන්නේ? කනේ පාර. ඒකට මම ඇලුනා කවුරුරි කෙනෙක් ගත්තොත් ගැටුණා. දැන් පෑදිලිද මේ ස්වභාවයන් නිසා අටගත් දෘෂ්ටිය. ඒ අවු වෙනවා නම් අවු වෙන්න තරම් මොනවාරි දෙයක් තියෙනවා නම් ඒක පටවි. ලෝකේ කිසිම දෙයක් ලෝකේ කිසිම දෙයක් මගේ නෙමෙයි. හැබැයි මම හිතාගෙන ඉන්නවා ලෝකේ ගොඩාක් දේවල් තියෙන හැබැයි මේ ටික මගේ කියලා. මේ ටික මම මං සතුව තියෙන ඒ ටික මගේ කියලා මම හිතනවා. ලෝකේ මේ ටිකත් මගේ අයිතියේ නැහැ කියලා හිතන ටිකත් එකක්වත් මට අයිති නැල්ලු. හැම අණුවක්ම භ්‍රමණය වෙනවනේ. හැම අණුවක්ම භ්‍රමණය වෙනවා. ඒක අර සමහර තපස්වර මුනිවරු ධානා වඩලත් ඒක චෙක් කරලා බලනවා අත්අදා බලනවා. Tamange සෛලවල භ්‍රමණ වේගය වැඩි කරනවා. ඝන අන්ධකාරයේ තාපසයා වෙනම පේනවා මිනිසුන්ට. එයාගේ කය ආලෝකමත්. මොකද්ද වෙලා තියෙන්නේ? ලයිට් එකක් සර්කිට් එකක් දාලා LED අමුණලා දැන්ගේ නෑ. ඒ තාපසයාගේ කයේ තියෙන සෛලවල භ්‍රමණ වේගය වැඩි. ඒකට කියන තේජෝ කසින වඩිනවා වඩනවා කියලා. තේජෝ කසින ගොඩාක් තියෙනවනේ මේක එක කසිනයක්. එයාට පුළුවන් එයාගේ සමට සමවැදිලා ඒ අණුවේ භ්‍රමණ වේගය වැඩි කරනවා. සිත කරකනකොට සිතත් එක්ක එකතු වෙච්ච ඔක්කොම කරකැරගෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් වතුර එකක් කරකනවා. දානවා අපි ඒකට මේ සෝයා මීට් ටිකක් බෝන්චි කෑල්ලා කරන ඒ ඔක්කොම මොකද වෙන්නේ? ඔක්කොම කරකෙනවා. සුප් කියලා අන්තිමට අපි නමක් හදනවා. සුප්. ඔක්කොම කරගෙන ඇයි? වතුර කරකිනවනේ. එහෙනම් අපේ කයේ තියෙන අපේ ප්‍රාණ ශක්තිය ඒ අණු ටික භ්‍රමණය වුණොත් ඒකත් එක්ක ඔක්කොම භ්‍රමණය වෙනවා. දැනුත් භ්‍රමණය වෙනවා. එක්තරා වේගයකින් ඒකට සාපේක්ෂව මේ සෛලත් භ්‍රමණය වෙනවා. අන්වීචයකින් බැලුවම මේ ඔක්කොම කැරකෙනවා. ඒ කැරකෙන වේගය වැඩි කරුවොත් ඒක තුලින් රත් වීමකට ගන්නවා. ආලෝකයක් එනවා. ඒ ආලෝකය නිසා කය පේනවා. අඳුර යනකොට එයා එනවා කියලා පේනවා. එහෙනම් මේ හැම පටවි ධාතුවක් තුල මේක තුල ආලෝකයක් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි අඳුර මොකවත් පේන්නේම නැහැ. ඒ ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකය හරියටම දකින්න තේරුම් ගන්න විනිවිද ඒක අඳුනා ගන්න මගේ ඇස් වලින් යන තරංගෙට ශක්තිය මදි. හර්ට්ස් 20000 උඩනේ මට ඇහෙන්නේ. හැබැයි බල්ලට හර්ට්ස් 20 උඩ ඇහෙනවනේ. ඒ කියන්නේ මට ඇහෙන්නේ නැති ඒවා ඉමින් කතා කරනවා. ඊට උදේට අපි යමුද පින්න පාටේ. මට ඇහෙන්නලු ළඟින්න බල්ලා ආ එහෙනම් ඊට උදේ මොනවාරි අම්බේ. ඒ බල්ලට ඇහෙනවලු ඒක. බල්ලා මේ දෙන්න පින්න පාටේ නම් පිටිපස්සෙන් ගිහිල්ලා මිනිස්සු මොනවාරි ඉල්ලා ගන්න. කොහොමද ඒක බල්ලා දැනගත්තේ? අර ඉමින් කනට කරලා කතා කරන කේ හර්ට්ස් ගන්න අඩු. මට ඇෙන්නේ නැහැ. හැබැයි එයාට ඇෙනවලු. බල්ලත් නිදිල බල්ලටත් ඇෙන්නලු. ආවට ඇෙනවලු. එච්චර ඉමින්ලු 20ටත් අඩු. දෙන්නේ පින්ඩ පාත යනවා. ඒක උදේ එනනම් මම මග ඉඳලා මොනවාර එකක් ඉල්ල ගන්න බිස්කට් එකක්. ඇයි? අර හර්ට්ස් ගන්න වෙනස් වෙන්න වෙනස් වෙන්න ඇයෙන සත්‍යොත් වෙනස්ලු. ඇහෙන විදිය වෙනස්ලු. සෝත භාවනා කරන කෙනාට මයිනස් වලින් ඇහෙනවලු. මෙතන ඉඳලා සමවදලා දිව්‍ය ලෝකේ මං ගැන කතා කරනවා. අසුරල් දිව්‍ය ලෝක දිව්‍ය රාජ්‍ය අසුරලත් එක්ක තර්ක කරනවා. මං තුල අරගුණේ තිනවා මේ ගුණේ කියන අසුර නෑ. ඒක මං දැකලා නෑ. මම නැති ප්‍රශ්නයක් නේ මුං ගාගන්නේ. මේ ඉඳලා දිව්‍ය ලෝක ආලෝක වර්ෂ වලින් තියෙන ඒකත් ඇයි. යාට රින වලින් ආන්න පුළුවන්ලු. මගේ කනට ශබ්දය කොපමණ දුර ඉඳලා අසන්න පුළුවන්ද කියලා භාග්‍යතුන් වහන්සේකින් ඇහුවොත් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ඒකේ දුර ප්‍රමාණය මනින්න පුළුවන් ආයස්මතුන් යොදුම් 800ක් දිග යොදුම් 800ක් පළල යොදුම් 800ක් උස පෙට්ටියකට රයිස් පාර්සල් කොත්තු පාර්සල් තැම්පත් කරලා ඒ ඔක්කොම පුරවලා අලි 25 දාලා තලලා ඒ බයින ප්‍රමාණයට නැවත කොත්තු රයිස් මේ දාලා ඒවා පුරවලා ගත්ත පාර්සල් කීයක් එයිද? එච්චර දුර ඇහෙනවා. සාමිනී ඒක කොච්චර ඔව් ඒ හැම ආල්ලටයක්ම ගණන් කරලා බලන්න එච්චර ප්‍රමාණයකට දුර ඇහෙනවා කියලා ඒක උදාහරණයක් දෙනවා. ඒ උදාහරණ මෙලෝ යකෙකුට තේරෙනවද? උන් කල්පනා මේක ආන්න ආන්න නැතුව අර බිත්තියේ නැත්තම් කළු ගලේ කට උලලා ගියා නම් හොඳයි. අපරාධේ මේක ඇවිලයි. ඒ වගේ කකුල කියන්නේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ඇස්වලට මේ පටවි ධාතුවේ අණු අතර තියෙන තොරතුරු කොච්චර දුරට විනිවිද දකින්න මුතර මේම දැක්කාම අපිට බ්‍රහ්ම ලෝකේ දකින්න පුළුවන්. නමුත් ඒ තරම් මේකේ තරංගේ බලේ නැහැ. හැබැයි ඒක චක්කු ප්‍රසාදේ වැඩි කෙරුවොත් චක්කු භාවනා දිනු කළ බලන්න මෙතන ඉඳලාම යාට ඕන තරම් දුර බලන්න පුළුවන්. පිටින් එයාට පේනවලු. භාග්‍යතුන් ඒකටත් උද උදාහරණයක් දෙනවා. පින්වත් ශ්‍රමණ මාමුදේ වතුර බාල්දි වලින් අරගෙන ඇවිල්ලා බින්දුව බින්දුව බින්දුව ගණන් කර කොච්චර බින්ද තියනවද එච්චර දුර බලන්න පුළුවන් කියලා අපරාදේ gadol භාගයක් අරන් කටේ උලා ගන්න තිබුණා මේ කාන්නක. ඇයි? ඒ උදාහරණ එකකටවත් නිමාවක් නැහැ. ඒකට සීමාවක් නැහැ. ඒකට උත්තරයක් නැහැ. ඒවා තේරුම් ගන්න මේ ලෝකේ යකෙකුට යක්කුන්ට කියවම යක්කුගේ මාන වෙනවා. ඇයි? යකාටත් කලකිරෙනවලු. ඇයි? ඒක ඒක හොයන්න බෑ. ඒ වගේ උපමාන තියෙන්නේ. එහෙනම් අපේ අසකන දිවනාසය සමසිත කියන්නේ මොකද්ද? මේ ලෝකයේ අමිල වස්තු ඒවා මේ ලෝකෙ කිසිම දෙයකට සමාන කරන්න බෑ. ඒ තරම් මා විශ්ව ජනක ඒකට කියනවා අර ලෝකයේ පුදුම අත තියෙන. ඒ වගේ පුදුම ජනක දේවල් උනේ. මේ දිවට රස බලන්න පුළුවන් ධාරිතාව කොච්චරද කියන්න බැරි තරම්ලු. එක අණුවක භ්‍රමණ වේගයෙන් සටගන්න රස පවා වෙනම හොයන්න පුළුවන්ලු. සමහර මුනිවරු ඍෂිවරු ඒවා දිනු කරලා තියෙනවා. ඖෂධ විද්‍යාව හොඳටම ගවේෂණය කරපු කට්ටිය. මේ ගස් කොළන් වල තියෙන රස වලින් මොන මොන ඉන්ද්‍රියන් වලට බෙහෙත් ගන්න පුළුවන් කියලා ගවේෂණය කරපු කට්ටියට ඒක තියෙනවා. පොඩි කොලයක් අපුවාම ඒකේ සම්පූර්ණ ගුණය කියනවා යා. එතකොට එයාගේ දිවට ඒ දිවේ රසයට මොනතරම් සංවේදාත්මක භාවයක් තියෙනවද ඒක අඳුන ගන්න. අත්තම 21ක් දුර අලියෙක් වතුර බොනවා. කොහොමද ඒක දැනගත්තේ? එයා වතුර බිලා පිඹිනකොට ඒ මඩ වතුරේ සුවඳ එනවලු ඒකත් එක්ක අලියත් එනවලු. එතකොට වතුර බොනවා. කොහයත් කරනකොට වතුර ළඟ ඉන්නවා. කොහොමද ඒක දැනගත්තේ? එච්චර පුළුවන්ලු මේ නායට ඒ ගන්ධය ස්පර්ශ කරන්න. හැබැයි ළඟ මීයන් මැරිලා ඉන්නවා මම දන්නේ ඒකළු මගේ தත්ත්වේ. අරය ඇතැම්ම 21ක් උද ඉස්සරහා අලියෙක් ඉන්නවා එහෙම නැත්නම් ඇතෙක් ඉන්නවා කියලා කුයිලෙන් දැනගන්නවලු. මේසේ යට හැඳ යට මීයා මැරිලා ඉන්නවා මම මාස ගානක් ඒක උඩපු දිනන මම දන්නේ ඉතින් මිනිස්සු ඇවිල්ලා මට ගාලා ගියාට කමන්නේ නැහැ බුදුහාමුදුරනේ. එයා හාමුදුරන්ට ගාලාද? ඇයි දන්නේ නැහැ. ස්වාමිනී දවසකවද කියලා ඇහුවා. එයා දන්නේ නැහැ කිව්වනේ. ඊට පස්සේ මොන සතියද කියලා ස්වාමීනි ඒකත් එයා දන්නේ නැහැ කියලානේ. ආ ඊට පස්සේ මොන මාසෙද කියලා අනේ දන්නේ නැහැ කියලා කිව්වනේ. මාර වැඩේ. ඊට පස්සේ මේ මොන අවුරුද්දද කියලා ඒකත් දන්න හොඳටම උරු ටික ගාලා ගිහිල්ලා. ගෑවට කමන්නේ ආයස්මතුන් ඒක ගාන්න වටින ප්‍රශ්නයක් තමයි කියලා. එන ඇඳයට මීයයිදී ගඳ දැනෙන්නත් නිදා ගන්න මිනිස්සල ගාලා කියට කමන්නේ නැන්නේ. ඒ ඒ එච්චර සංවේදයක් නැත. ඒ මනුස්සයා ඉඳලා මොනවා කරන්නද? ගෑවට කමන්නේ. මේ ආයතන වලට ඒ තරම් මේ නාම රූප වර්ණ ගන්ධ රස හෝජ අඳුන ගන්න පුළුවන්ලු. ප්‍රශ්නේ තියෙන එකක්වත් මම දිනු කරන්නේ මම මොකද කරන්නේ ලෝකයේ තියෙන අනවශ්‍ය දේවල් දැකලා දැකලා දැකලා මේක විනාශ කර ගන්නවා. වෙරි බීලා දිවේ තියෙන සෙන්සර් එක විනාශ කර ගන්නවා. නානා ප්‍රකාර මිනිසුන්ගේ කාම සින්දු ලෞකික දේවල් පැවැත්මට කියලා ආලා ආලා මේ කන පුපුරව ගන්නවා මම. අනවශ්‍ය ස්පර්ශයන් නිසා මේ පොත් අපිරිසිදු කරගන්නවා. ලාදු රෝගී කරගන්නවා. নানা ප්‍රකාර දේවල් ඉතලිතල මගේ ශක්ති විශේෂය දුර්වල කරගන්නවා. සසරේ අඩපණ වෙච්ච ඉමාඝාත යන අබ්බඝාතයකට සමාන වෙලා මම. උන්ට දලතින සද්දන්ත සුදු හැතෙක් වගේලු යන්න ඕනේ පාරමී පුරණ බෝධිසත්වේ. එච්චර පෞරුසත්ති. කිසිම ඥාන කෙනෙකුට බැරි වියව රවට්ටන්න. කිසිම රජ කෙනෙකුට කිසිම වස්තුවකට ඇතැබ්බාට දෙන්නම් කරත්තැබ්බාට වස්තු මෑ යාව රවට්ටන්න බැරිලු. එක රුපියලකටවත් එයා අවු වෙන්නේ නැල්ලු. එහෙම තියෙන්න ඕනේ එයාගේ පෞරුෂත්වය. ලෝකේ කිසිම දෙයකට ගැටෙන්නෙම නැල්ලු. අතපය හතරම කම කපපාලා පුදුම වැඩි උඹලා හත කැපුවට හරියන්නේ නැහැ. හිත කපපාලා පුළුවන් නම්. හිත කොහොමද කපන්නේ? එහෙමස කල්පනා කරන මේක මොනවා කරුවත් හරියන්නේ නැහැ හරියන්නේ නැහැ. ඒකුලේ පාරමිතාව කියලා කියන්නේ. අත කැපුවයි කියලා මේ මනුස්සයාට කොටන්න යන්නේ අත ඉතින් අරන් යන්න ඉතින් ඕන්නම්. ඇයි අත මගේ නෙමෙයි. කකුලත් කපනවා. ආ ඕන්නම් අරන් යන්න කපලා. බෙල්ල කපන කමන්න කපපල්ලා. කොහොමද නැරෙනවනේ කමන්න. ඒ තරම් සද්දන්තයිලු. මහා දලතින් සද්දන්ත සුදු හැතෙක් වාගේලු තුන්තරා බෝධිපතන බෝධිසත්වරු රාත් බෝධිය පතන කෙනා දෙන්නලු. කන්ද අපුඩට බඩ ගාලා ගිහිල්ලා ඉනිමකට දෙනවා පයින් පාරක්. ඒ අනිවාර්යෙන් දන්න බයින්න බෑ කියලා. පැන්නොත් මැරෙනවා කියලා. පැන්නත් මැරෙනවා. නැති වුණොත් කෑම නැතු ඒත් මැරෙනවා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. ඊරහඳ වගේ විශ්වාසයි. ඒකාන්ත වශයෙන් මැරෙනවා. කොහොමද මේ පාරමිතාවේ බලය? සිංහ දේනුව ළඟට පැනලා ඕම අත දීලා ඉන්නවලු. අපල ගන්නකොට මස් ගැලවිලා හිරිලා යනවලු. කට්ට ඉතුරු වෙන්න මස් ගැල ඒම කීතුව ඒම ගැලවිලා යනවලු. දරාගෙන ඉන්නවලු කිසිම පටිගයක් නැල්ලු. කොහොමද ඒ පාරමිතාවේ බලය? නිකන් යන ගමන් පොඩි ගල් කැලකින් ඕමලු ගාන්නේ. දෙකේ දෙකේ පොල්ල කරන හැතැම්ම දෙකක් කියලා ඕමලු පස්සේ. කොහොමද අපේ පාරමිතාව? කොහොමද අපිට මලපයින්නේ? වීලුව කරාලු දුන්නලු වතුර කෝප්පේ. එබිලා ඉමීන්සරේ බැලුවලා ආවලු ලීටර් දෙකමාර බෝතලයක් මුණට. කොහොමද මගේ පාරමිතාව? අර බලන්න අර පාරමිතාව කොහමද කියලා. නිකන් එබිලා බොළුව දානකොට මාවල බෝතලයක්. බලනකොට ලීටර් දෙකමාර බීම බෝතලයක්. ඈත් එක්ක ඉවරයි. එක හැයෙන් ඒක ගලවලා බොනවා ඉතින් මොනවා කරන්නද බීම ටිකක් ගම්මන එක අම්බෙච්ච වර්ධි විදිය ටිකක් අවුල් නම් බීමනේ ප්‍රශ්න නැහැ. ඒක බොනවා බීලා හිත අදා ගන්නවා. කොහොමද මගේ පාරමිතාව? මමත් බෝධිසත්වේ. මම කොතනද ඉන්නේ? මෙන්න මේ වගේ මේ පාරමී පුරනවා කියනකොට එයාගේ පෞරුසත්වය පෞරුෂත්වය. යහන කෙනෙක් කියලා ලාමකව කතා කරනවා. ඕ මේ බොළඳ වචන වලට මම අහු වෙන්න. අන්න එහෙම ගිහලා තව PhD එකක් කරලා වරන් එක බොළඳ වචන ඒවට අහු වෙනවා මම. ඔක්කොම වල්ලන්න බැරිලු. හැඩ වෙනවලු. ආ මේ මේ මායම් වලට මම මායම්කට මායම් 500ක් ආවත් අමු අහු වෙන්නේ නැහැ මම. එහෙමලු යාගේ පාරමිතාව. එයාට මේ ලෝකේ මොනවා වුණත් එයාගේ ප්‍රාර්ථනාව එයාගේ අරමුණ වෙනස් කරන්නම බැරිලු. වෙනස් කරන්නම බැරි එහෙම ශක්තිමත් විය යුතුයි. ඒ තරම් බල සම්පන්න විය යුතුයි. තථාගතයන් වහන්සේ වෙනුවෙන් නෙමෙයි මගේ පිරිණිවීම වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා කියන තැන එන්න ඕනේ ඕනම දෙයක් ඕනම දෙයක් අත්හරිනවා විවේකයේ අත්හරිනවා අම්මා තාත්තා අත්හරිනවා ගෙවල් දොර අත්හරිනවා ලෞකික සප සම්පත් සේරම අත්හරිනවා මගේ පිරිණිවන් පෑම වෙනුවෙන් මේ ලෝකේ සියලුම දේවල් අත්හරිනම සූදානම් වෙන්න ඕනේ එයා විතරලු. ඒ කියන උත්තරීතර රහතන් වහන්සේ. සතර දිබ්බාගෙන් ගේන දාහනේ උන්වහන්සේට පිළිගන්න පුළුවන්ලු. මුළු ලෝකෙම කට්ටියගේ වැඳුම් වලට උන්වහන්සේ සුදුසුකම් ලබලා. ඇයි? උන්වහන්සේ මේ ලෝකෙ කෙනෙක් නෙමෙයි පිටසක් වල ජීවියෙක්. රාතන් වහන්සේ කියන පිටසක් වල ජීවියෙක්. ඇයි? මේ ලෝකෙ ඔක්කොම ඉන්නේ කාම ලෝකෙනේ උන්වහන්සේ කාම ලෝකේ නෑනේ. මේ ලෝකෙට අයිති නෑනේ. මේ නාම රූප වලට උන්වහන්සේ අයිති නෑනේ. පිටසක් වල ජීවියෙක්. පැහැදිලිද? හොඳයි. ආශ්මතුන් වහන්සේලාට තමන්ගේ මාර්ගය පිළිබඳව භාවනා කමඨාම් පිළිබඳව මොනෝ ප්‍රශ්නයක් ගැටලුවක් නොවැටීමක් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන්. නොහැලි නොගැටි ඉන්නේ. කෝපයක් වැටෙනවා. කාගේ හරි අතකින් කෝපයක් ඇතිවෙනවා. ආ කෝපයක් ඇතිවෙනා නේද? අපි ගියා. අපට ප්‍රශ්නයක් තිබුණාද? ඔබ වහන්සේ පැන් වළඳන ඔබ වහන්සේ ගිලම්පසව වළඳන ඔබ වහන්සේගේ කියලා ඔබ වහන්සේ මාස 4ක් විතර නඩත්තු කරන කෝප්පේ කවුරුරි අත්තරිනවා වැටෙනවා කැඩෙනවා අත්තරිනවා අත හැරෙනව නෙමෙයි අත්තරිනවා වැටෙනවා බිඳෙනවා. මොකද්ද වංශයට දැනෙන්නේ? මේ ආයස්මතුන් එහෙම නැත්නම් මේ බන්තේ මගේ කෝප්පේ බින්දා. එහෙම සත්වයක් ඉන්නව අය මේම ක්‍රියාවක් කළාය. ඒකට කියන ගැටීම කියලා. ගැටීම. අත්තරින්න අතහැරෙනවා. අතහැරෙනවා, වැටෙනවා, කැඩෙනවා. අර ප්‍රශ්නේමයි ටිකක් වෙනස්. අරක අත්තරියා දැන් මේක අත්තරුණා. බලන්නකෝ උන්වහන්සේ කිසිම 100ක් නැන්නේ අපිලිවලට වැඩ කරන රෝම තමයි කැඩෙනවා. ඒ චෝදනාව 150යි උන්වහන්සේට දෙන්නේ. කිසිම 100ක් නැන්නේ ස්වාමීන් වහන්සේ බලනම ඔය කෝප්පය අත්හැරෙනවනේ උන්වහන්සේ කියලා. හරියට අල්ලගත්තේ නැහැ. 100ක් නැහැ. පිළිවෙලක් නැහැ. හරි කලබලයි. උන්වහන්සේගේ තියෙන ඒ අසංවරකමට එහෙම නැත්නම් උන්වහන්සේගේ අපිලිවලට ඒ චෝදනාව දාලා උන්වහන්සේ නිදාස් කරන 150ක් අපි. එතනත් ගැටීම තියෙනවා. උන්වහන්සේ අත්තරිනවා. හොඳට බලාගන්න. උන්වහන්සේ කෝපේ අත්තරිනවා. වැටෙනවා බිඳෙන්නේ බලන්නකො මොකක්ද නෝ උන්වහන්සේට මත්යේ තියෙන තරහ. බලන්න කෝපය අත්තරින හොඳ වෙලාවට මගේ පෙර පිනට ඒක බේරුණා 99. පුදුම චරිතයක් උන්වහන්සේ. එතනත් ගැටීමක් තියෙනවා, පටිගයක් තියෙනවා. හැබැයි උන්වහන්සේ මන් තුල යම්කිසි ගැටීමක් නිසා ඒක කළේ මගේ පින් තියනවා ඒ ගැටීම ලබා නොගන්න. ඒ ගැටීම ඊටත් වඩා අඩුයි. හැබැයි උන්වහන්සේ කිරේ අපෑදීමක් එතන තියෙන්නේ ඒ ගැටීම තුල. කෝපය පිළිබඳ ප්‍රශ්නයක් නෑ මට. ඒ කෝපේ බේරුණානේ පෙර පිනට. අතහැරෙනවා. අතහැරෙනවා. අතරින්න අතහැරෙනවා. කෝපෙත් වැටෙනවා. බින්දෙන්නේ අනේ හාමුදුරුවෝ වෙලාවට බේරුම් ටිකක් පරිස්සම් වැඩ කරන්නකෝ වංශ. එතනක් ගැටීමක් තියෙන ඒක තවත් අඩේලු. අතන 100ට 100ම තිබුණලු අත්තරි ඇරියලු වැටුණලු බිඳුණලු 100ට 100ම පටිගයක් ආවා. යැටීමක් ආවා. ඊළඟ එකේදී 70 වුණා 50 වුණා 25 වුණා 100ට පායි. බලන්න කාමර ටිකක් පරිස්සමෙන් කරන්නකෝ වංශය බලන්න කෝප 99 නෙමෙයිනේ අඳුරු. මොකවත් ප්‍රශ්නයක් නැහැ එතන. තරවකුත් නැහැ. උන්වහන්සේත් එක්ක මෙයා ගැටීමකුත් නැහැ. හැබැයි 100%ක් පොඩ්ඩක් තියෙනවා. පොඩි කම්පාවක් තියෙනවා. මෙන්න මේ වගේ අර තමකම තමන් ඉන්නකොට තමන්ගේ තමන් තමන්ගේ ආත්මය මෙන්න මේ කියන මානසික ස්වභාවයන් තුලලු මේ හැලීම ගැටීම එන්නේ. උපාසකයත් එක්කෙනවා. බත්යක් අරගෙන කරේ තියාගෙන යනවා. අර පොඩි එකා වඩා ගණ්ඩමයි දෙන්නේ. ඒක වඩා ගන්න ඕනේ. ඇයි දන්නේ? මුණුබුරා මතක් වෙලා. ඕම් ප්‍රශ්න. මගේ මට එහෙම කෙනෙක් හිටියා කියන මානසිකත්වයේ නිසාලු මේ මේ ප්‍රශ්නේ ඇති වුනේ. අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දනං. තමන්ට තමන්වත් නැතිකොට තමන්ට කොයිද ඥාතියෙක් මිත්‍රයෙක් කොයිද ධනයක් සැපයක් සරණක් මේ බුද්ධ වචනේ තේරුම් ගත්තා නම් එයා බලනවා මමත් එදා ඇලිලා හිටියා බලන්න මේ මිනිස්සයාත් නිකන් අර නැට්ට වාගේ එකක් එල්ලාගෙන ඇවිදිනම තන මේ මිනිස්සටත් ඒකමයි වෙලා තියෙන්නේ. ඒ තුල තියෙනා වූ පැවැත්ම දුක බැඳීම ඒක දකිනවා මොනුබුරා පේන්නේ ඇලීම තමන් තමන්ගේ කියන හිතන නිසා අට ගන්නා වූ ඇලීම දෙපොට සිවුරක් වේලෙන්න දාලා තියෙනවා. පාඩුවේ යනවා ප්‍රශ්නයක් නැහැ ඒකයි මගේ නෙමෙයිනේ. මගේ දෙපොට සිවුර වේලෙන්න දා කවුද මේ ගිනි අවුවේ දැම පිච්චෙනවනේ පාට. පඬු කවුද පොලිසියෙන්ද දෙන්නේ? කවුද මේකට පඬු ගන්නෙ? ඇයි මේම කළේ? අර නිකන් තියෙන සිවුර වැලේ තියෙන එකට ගැටෙනවලු. යන ගමන් සිවුර නිකන් අටගාගෙන යනවලු 21 කඩ. කඩ ටික ඔක්කොම ඒ මතගාගෙන යනවලු. ඇයි? මගේ ලේ නිසාලු ඇලීම. මම මගේ කියන ස්වභාවය නිසා මන් තුල පවතින පුද්ගල සත්වයා නිසා මාන්‍ය නිසා ඇලීමයි ගැටීමයි අට ගන්නවා. වෑයම් කරන්නෙත් නැත්නම් පීඩන්නෙත් නැත්නම් යට හැලීමක් ගැටීමක් නැහැ. වෑයම් කරනවා කියලා කියන්නෙම එයා මම කියන ස්වභාවය නඩත්තු කරනවා. පීඩනවා කියන්නේ එයා අයිතිවාසිකමක් කියනවා මගේ කියන තැන ඉන්නවා එයා. මේ ලෝකේ හැමතැනම මේ ඇලීම් ගැටීම් අටගන්නේ මම නිසාලු. මගේ නිසාලු. මගේ ආත්මය නිසාලු. මේක දකින්න බැරි නිසාලු මේ ලෝකේ හැමෝම ඒ ඇලීම් ගැටීම් වලට ගොදුරු වෙන්නේ. ජේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට අපි සැල කරනවා. දැනුම් දෙනවා. භාග්‍යතුන් වහන්සේ ඊයේ දෙන්නේ ගිහිල්ලානේ පාන්දර දෙකට. ආ පින්වත් ආනන්ද දෙන්නේ ගිහිල්ලා ප්‍රසන්න අරිප දෙන්නේ ගිහිල්ලා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ 11 නමක් පැවිදි වුණානේ අද ආ 11 නමක් පැවිදි ආ හොඳයිද පුදුම වැඩේ භාග්‍යතුන් වහන්සේ යන එක ප්‍රශ්නයකුත් නෙමෙයිලු එන එක ප්‍රශ්නයකුත් නෙමෙයිලු ඇයි කියලා කිව්වම මගෙන් අහලා ආවේ නෑනේ ආනන්ද ආ අරිනේ 11 දෙනා උන්වහන්සේගෙන් අහලා ආවේ නැල්ලු එතන ගියේ මගෙන් අහලා නෙවෙයි ගියේ එන කට්ටිය ආලා එන්නෙත් නැල්ලු යන කට්ටිය කියලා යන්නෙත් නැල්ලු භාග්‍යවත් වහන්සේ දෙකම එකම සිද්ධියක්ලු තථාගතයන් වහන්සේ සුවසේ වැඩ සිටිනවලු ආනන්දට මල පැනලලු බලන්නකො මේ මිනිස්සු කියලාවත් යන්න එපා කෙලෙකුණයක් නැහැ මේ මිනිස්සුන්ට මං පැන් හිටන් දුන්නනේ මාර ගිලම්පසාදලා දුන්නනේ කියලා යන්න එපා වචනේ මේ මිනිස්සු කිසිම කෙලෙකුණ නැහැ ආනන්ද කෑගගා ඉන්නවලු පින්වත් ආනන්ද සද්දේ වැඩි ආ ඒක ප්‍රඥාද වාද්දේට ඕක ආනන්දගේ චරිතය ඇයි එයා සෝතාපන්නනේ. එයාට මල පයින්නවා. එයාට මල පයින්. එයා හිතනවා මේම වෙන්න ඕනේ මේ විදිහට තියෙන්න ඕනේ. සම්මාව කියන්නේ මේක. එහෙනම් ඒ විදිහට හිටපල්ලා. එහෙම කියලා එකක් එයා නඩත්තු කරනවා. එහෙම ඉන්නේ ඉන්න ඕනේ නම් යම්කිසි ප්‍රතිපදාවට ඒක ඉන්න පුළුවන් මට විතරලු. කිසිම කෙනෙක් එහෙම ඉන්නේ නැහැ. මට ඕන විදිහට ලෝකයක් නඩත්තු වෙන්නේ නැහැ. මට ඕන විදිහට ලෝකයක් නඩත්තු කරන්නත් බෑ. එහෙම ලෝකයක් නැල්ලු. එහෙම නිර්මාණය කරන්න බැරිලු. ලෝකෙට ඕන විදිහට ලෝකේ පවතින්නේ. මට ඕන නම් මට පුළුවන් ඒකට අඩගැහිලා ඉන්න. එහෙම නැත්නම් මට ලෝකයක් හදාගෙන මට වෙනම ඉන්න පුළුවන්ලු. මට ඕන විදිහට ලෝකේ වෙනස් කරන්න බෑ. මේක සම්මාවට වැටෙන්නේ මේක වැටගන්නේ අනාගාමි රාතන් වහන්සේලාට. ඒගොල්ලෝ ඒක නිසා තමයි පාඩු වෙන්න බලාගෙන ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකෙට ගැලපෙනවා ඒගොල්ලෝ. මහා දාමරික සෙට් එක එහෙමදත් රාතෙක් ඉන්නවලු පස්සෙන් නේද? ඔබන්ත ධර්මස් ටිකක් තිබුණොත් නම් හොඳයි. උපඩි කැල්ල කල්ම තින්නවා. සත්‍ය මරණ එක මේ වැරදි වැඩක්. පාණාතිපාතා ශික්ෂාව ඒවා කියන්න යන හොඳ දන්නවා. අනිවාර්යෙන් කෙටේරියෙන් කොටනවම. ඕන්නේ. ඒකට ඇඩ ගෑලා ඉන්න ධර්මස් කැල්ල කමුණ ඒකත් කාලා නිකන් ඉන්නවා. ස්වාමිනී ඉතින් මොනවා කරන්නේ වෙන දෙයක් නෑ වළඳන්න. ඇඩ ගෑනවා. ලෝකයේ ඕනම තැනකට ඕනම පරිසරයකට ඕනම නාමයකට රූපයකට ඇඩ ගෑනවා. ඒ ඇඩ ගෑන නිසා ගැටීමක් නැහැ, හැලීමක් නැහැ. වතුර වතුර ඕනම එකකට මෙහෙම ගෑවුනාම ගෑවුනාම ගෑවෙනව නේද? ඇයි ඒ ගෑවෙන්නේ? අර වස්තුවට වඩා වතුර සියුම් නිසා නෙමෙයි මේක කවුරුත් දකින්නේ මට දුන්නා පාත්‍ර හොදන්න ආශ්‍රමේ අවුරුදු 5ක් විතර ඇති මට අවුරුදු 5ක් විතර ඇති තුන වසර ඔය එතකොට ඔව් 5ක් විතර ඇති පාත්‍ර හොදන. පාත්‍ර හොදන ගම මම පාත්‍රෙ දිගා බලාගෙන එල්ලෙන්නේ නැතුව ඔහොම බලාගෙන හොදනවා. කොමරි ගුරුවරයා මේක ඈත ඉඳලා දැකලා ගුරුවරයාට තේරුණා මොනවාරි මෙයාට පේනවා කියලා. ඔක්කොම හොදලා ඔක්කොම තියලා දේශනාවට ආවම මට කතා කරලා ඇහුවා පාත්‍ර හොදනකොට මොනවද දැක්කේ කියලා. මං කිව්වා ස්වාමීනි මේ ලෝකේ හැමදේම හොදන්න හැමදේම හොදන්න වතුර පාවිච්චි කරනවා. හැබැයි වතුර හොදන්න මොකවත් මේ ලෝකේ නැහැ. ඒක තමයි මේ ලෝකේ ඇත්ත. හැමදේම පිරිසිදු කරන්න මම මාව පාවිච්චි කරනවා. මම ගිල්ල ඒක හොදනවා මේක හොදනවා හැබැයි මාව පිරිසිදු කරන්න බැරිලු මේ කිසිම නාම රූපයකට. මාව මම්මලු පිරිසිදු කරගන්න ඕනේ. තැම්පත් වුණාම එක්තැම් වුණාම අර තියෙන දුවිලි ඔක්කොම බෑලා වතුර නිල් පාටට එනවා වාගේ මාව මම්ම තැම්පත් වෙලා මගේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරලා දුරු කරලා නිරෝධ කළා මාව මන්ලු පිරිසිදු කර ගන්න ඕනේ. ඒ වැවේ වතුර ටික ස්වාමීනි මට කතා කරලා මේ පණිවිඩය කිව්වා. ගුරුවරයා ඩග්ගල් නැකිට්ටා. ඒක ඉටගෙන කියන්න එපා වාඩි වෙලා කියන්න. ඒක ධර්මාසනේ ඉඳලා කියන්න ඕන පණිවිඩයක්. ඊළඟට මොනවද දැක්කේ පුතා? ස්වාමිනී වතුර හැම දෙයකටම ගෑවෙනවා. රෙද්දක් දැම්මම රෙද්දටත් ඒක වැදෙනවා. කෝපකින් අංග වලට වැදෙනවා. බිත්ති වලට දැම්මම බිත්තිතෙම හැම දෙයකටම වතුර ගෑවෙනවා. හැබැයි වතුර හැම දෙයකටම ගෑවුනාට ඒක තුළ විශේෂ ධර්මතාවක් කාරණාවක් ඒ වතුර අපට පවතනවා. ඒ තමයිලු වතුර සියුම් නිසා හැම දෙයකටම ගෑවෙනවා. අනිත් ඒවා දැඩි නිසා ඒවා වතුරට ගෑවෙන්නේ නැහැ. පුදුම වැඩේ වතුරේ ඒදුවා අර බාණ්ඩේ තිබිච්ච ඔක්කොම ටික වතුර ගෑවුණානේ එහෙම කවුරු චෝදනා කරන්නේ වතුර වැදුණානේ බලන්න පොඩ්ඩක් පරිස්සම යන්න එපා වතුර තෙමුණානේ වතුර ගන්න එපා වතුර තෙමෙනවනේ ඒක පැංගිනවනේ එහෙනම් වතුර වල හැම දෙයකම වදින්නේ ඒවා මොකවත් වතුරට වදින්නේ නැල්ලු ඇයි වතුර මේ ලෝකේ හැම වතුරටම වඩා සියුම්ලු එහෙනම් මගේ සිත සියුම් නිසා මම මේ ලෝකේ හැම එකටම හැලෙනවලු රෙදි කැල්ලක් වැදුනම රෙදි කැල්ල තෙමුණා කන වැදුනලු කන තෙමුණා කෙලස් වලින්. කටට මොකද්ද වැදුනා රසක් ඕම් රස නිසා කට තෙමුණා කෙලස් වලින්. ඇසට මොනවද පෙනුණා ඒ නිසා ඇස තෙමුණා කෙලස් වලින්. කවුරු හරි මිනිස්සේ කාන්තාව නිකන් නැගේ වැදුනා ටක්කල වැදුන බලුව තරුණ කෙනෙක් ඕම් තෙමුණා රාගයේ කියන කෙලස් වලින්. වාඩි වෙලා කල්පනා කරා මොකද්ද එකක් හිතුණා ඒ නිසා කෙලෙස් කවදි වුණා ඕන් දෙමුණා තෙමුණා සිතවිලි වලින්. මගේ සිත සියුම් නිසා අර වතුර සියුම් නිසා මොන එකට වැදුනත් ඒක තෙමෙනවා වාගේ. මගේ සිත සියුම් නිසා මොන නාම රූපයට වර්ණයට ගන්ධයට රසයට හෝජාවට කෝකට වැදුනත් මම තෙමුණා. මේක ඒ පාත්‍රයේ ඕදනකොට ස්වාමීනි මේ වතුර කතා කරලා මට ගොඩාක් පණිවිඩ කිව්වා. අපි කොච්චරනම් පාත්‍ර හොදන්න ඇද්ද? කය පිරිසිදු කරන්න ඇද්ද? සීවරය දෝණය කරන්න ඇද්ද? කෝ අපට වතුර කතා කළේ නෑනේ. එක්කෝ අපි ඉදිරියේ වතුර ගොළු වෙලා නැත්තම් මම බීරෙක් ගලා දෙකෙන් එකක් නැත්ත. දෙකෙන් එකක් ඇත්ත. අනිත් එක පරම සත්‍ය. එක්කෝ මට හෙයිලා නෑ. නැත්තම් ඒගොල්ලොන්ට නිින්ද ගිහිල්ලා ඒගොල්ලෝ ගොළු වෙලා කතා කරලා නෑ. හැබැයි මම පුංචි කාලේ කිසිම නාම රූපයක් මං ඉදිරියේ ගොළු වෙලා හිටියෙත් නෑ. මම බීරෙක් කියලා හිටියෙත් නෑ. ඒගොල්ලෝ හොඳට කතා කළා. මට හොඳට හැවුනා. හැම නාම රූපයක්ම. තේ එකක් ගෙනල්ලා දුන්නා ආච්චි. තේ එක අතේ අරගෙන මම බොන්නේ නෑ. මම බලාගෙන ඉන්නවා. මට පොඩි පුටුවක් තියෙන. පුංචි නේම. පොඩි පුටුව වටලේ මම බලාගෙන ඉන්නවා. සී ආච්චි දිහා බලන ආච්චි සීයා දිහා බලන ඔළුවෙන් දෙන්න කතා කරනවා. මොකද දන්නේ නෑ. බොන්නේ නෑ. ඊට පස්සේ පොඩ්ඩක් බිව්වද කියලා නෑ කියලා කිව්වා. මම ඔක්කොම බලාගෙන. සීයට ඉතින් සීනි මොනවාරි ප්‍රශ්නයක් වෙලා ඒ නිසා තමයි මේ බොන්න ඇත්තේ පොඩ්ඩක් බිව්වද නෑ එහෙනම් සීනි ප්‍රශ්නයකුත් නෑ බොන්න එපා සීනි දැනගන්න මොකද්ද එකක් බලනවා විනාඩියක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා 100 ආවිල එමීසෙට දනගාලා මගේ ළඟින් ආන මම පොඩි නිසා පුතා තේකේ මොන හරි වැටිලාද නෑ 100 නෑ පුතා මොන හරි වැටිලා වගේ ඔව් තේකොළ කිරි සීනි වැටිලා තියෙනවා ආ නෑ පුතා ඒක වැටුණොත් තමයි තේ පුතා බොණ්ඩේ නම් නෑ. මොකද්ද පුතා කල්පනා කරන්නේ? නෑ. කියන්නකො පුතා. නෑ. නෑ නෑ මොනවද තියෙනවද? මේ රස්නේ තියෙන්නේ කොයිද කියලා මම කල්පනා කරා. ඕම් ප්‍රශ්නේ සීයල් නැන්නේ අපරාධය. හැමදාම ගිහලා කළු ගලේ ඔළුව ගා ගන්නවානේ මං. ආච්චි කියන කර්මහන බොණ්ඩ. ඒ ප්‍රශ්න වලට උත්තර නැහැ ලෝකේ කියලා. මේ රස්නේ තියෙන්නේ කොයිද කියලා මං කල්පනා කරනවා. රස්නේ තියෙන්නේ කොයිද? තේකේද? කිරිවලද, සීනිවලද, තේකොළවලද, එහෙම නැත්නම් කෝප්පේද? කොහෙද මේ රස්නේ තියෙන්නේ? කෝප්පේ නම් රස්නේ තියෙන්නේ තේ දාන්න කලින් තියෙන්න එපායි. තේ වල නම් රස්නේ තියෙන්නේ කෝප්පෙන් දැනෙන්නේ හැයි. කොහෙද මේ රස්නේ තියෙන්නේ? මම කල්පනා කරනවා. බලන්න මේ කෝප්පේ කතා කරපු ඇටි. මට ඒක ඇහිච්ච ඇටි. එහෙනම් මේ ලෝකේ රස්නේ කියලා එකක් නෑ. රස්නේ කියන්නේ ස්වභාවයක්. ඕනම වස්තුවක ඒ අණුවල භ්‍රමණ නිසා පවතිනා වූ ස්වභාවය. තේජෝ ධාතුව කියන්නේ ඇත්ත නිශ්චිත වශයෙන්ම ධාතුවක් නෙමෙයි. ඒක උණුසුම් ස්වභාවයක්. තේජෝ ස්වභාවයක්. අවුවෙන නිසා තියෙනවා කියලා මම හිතනවා. ඇත්තටම අවුවෙන දේ එතන නෑ. එතන නෑ. ඝන ස්වභාවයක් එතන තියෙන්නේ. ඇත්තටම තියෙන ඝන ස්වභාවයක් මිසක් වස්තුවක් නෙමෙයි. අවු වෙනවා. ඒ අවු වෙන නිසා ඒක ඝන ස්වභාවයක්. ඒක වස්තුවක් නෙමෙයි. ඒක මට තේරිලා නැහැ. ඒක තේරුම් ගන්න මම ප්‍රඥාවන්ත වෙලා නැහැ. පාරමී පිළිලා නැහැ. සංසාරේ කරලා තින්නේ මුලාවත් එක්කනේ මං ගනුදෙනු. මුලාවත් එක්ක ගනුදෙනු කරපු නිසා මම මම් මුලා වුණා. විනිවිදව දකින්න මගේ ඇස් දක්ෂ වුණේ මිනිස්සු නිවැරදිව දකින්න නැති නිසා අවිද්‍යාවෙන් දකින්න නිසා ඇලීමයි ගැටීමයි අට ගන්නවා. අවිද්‍යාව හේතුවෙන් මිනිස්සු හැලෙනවා. මිනිස්සු ගැටෙනවා. අනේ මගේ අම්මා කියලා දුවන කියලා වඩා ගන්නවා. අම්මා කෙනෙක් ඉන්නවාය කියලා එයා හිතනවා. අම්මා හිතනවා මගේ පුතා කියලා. මට පුතා කියලා කෙනෙක් ඉන්නවායි කියලා අම්මත් හිතනවා. අම්මත් හිතනවා. ඇයි අම්මේ මට මම පුතා කියලා හිතන්නේ මමනේ බී කලේ මගෙන් ඉපදුනේ මගෙන් ඉපදිච්ච නිසා එයා හිතනවා මගේ පුතා කියලා එයාගෙන් ඉපදිච්ච නිසා මම හිතනවා මගේ අම්මා කියලා එහෙනම් සංසාරේ ලස්ස කෝටි වාර මම ඉපදුනානේ ඒ මව්වරු කොයි ඒ මව්වරුන්ට මොකද්ද උනේ එතකොට මෙතන විතරක් මේ පළවෙනි වතාවලද මම මේ විශ්වය තරණය කරන්නේ මේ පළවෙනි වතාවට පළවෙනිම සැරේද මම මේ ඉපදුනේ නෑ නිවැරදිව දැක්කේ නෑ කතාව. අවිද්‍යාවෙන් දකිනවා. අවිද්‍යාවෙන් දකිනවා. අවිද්‍යාවෙන් දකින නිසා ඇලීමකුත් ගැටීමකුත් ඇති වෙනවා. කොළයක් අස්සම් කරපු පළියට ස්වාමියා වුණාද භාර්යාව වුණාද? නිකන් කොළයක් අස්සම් කරන අස්සම් කරාම කොහොමද මෙයාට අයිති උනේ? එයා හිතනවා අද ඉඳලා මෙයා මට අයිති මේ වෙන්න ඕනේ අර වෙන්න ඕනේ මේක කරන්න බෑ මේක කරන කකුල් කඩනවා කියලා එයා එකක් හිතා ගන්නවා. වැරදි කරාම පුරු හරගෙන පන්නන්නේ. ඇයි මගේ බිරිය මගේ ස්වාමියා මේ වෙන්න ඕනේ. ඇයි කොලයකට අස්සම් කරලා තියනවලු. අවිද්‍යාව නිසාලු ඇලීමයි ගැටීමයි හටගන්නේ. ගෙවල් වල ගහගන්නේ මිනිස් ඒ නිසා. අවිද්‍යාව නිසා. පරිභෝජනය කරන දේ මගේ කියලා මම හිතනවා. ඒ නිසා එක ගත්තොත් ගැටෙනවා. කැඩුනොත් ගැටෙනවා. ඒක මම පාවිච්චි කරනකොට ඇලෙනවා. අවිද්‍යාව නිසා මම ඒක නිවැරදිව දකින්න දකින්න මම දක්ෂ ඒ දක්ෂකම මා තුළ නිර්මාණය කරගත්තේ නැහැ. ඒ නිසා මම සසර යනවා දුක් විඳින්න. පැහැදිලිද? තෙරුවන් සරණ. ගිලන්පසද. එක එක පිළිගන්නවා.